මේ කසින භාවනා යන මොනවද කියන්නේ තව ප්‍රශ්නයක් ඇති කරනවා එකින් එකට විග්‍රහ කරලා. මේ කසින කියන වචනය මේ ආර්ය මේ විනය කසින කියන වචනේ අර්ථය මේ කාලේ විද්‍යාමාන නැහැ. අටුවාවටත් ඇවිල්ලා තියෙන කසින කියන වචනෙට යෝගීන් වලපු අර මේ ඉස්සර කියන වේදේ තිබිච්ච කසින කියන භාවනා ක්‍රම. නිසා ඒකේ තියෙනවා දස කසින කියලා ක්‍රමයක්. ආපෝ කසිනේ තේජෝ කසිනේ වායෝ කසිනේ පඨවි කසිනේ නීල කසිනේ පීත කසිනේ ඕදාත කසිනේ ඔය ආදී වශයෙන් දෙන්නපු කසින දින ආකාශ කසිනේ ආලෝක කසිනේ ආදී වශයෙන් මෙන්න මේ කියන්නා වූ කසින කියන වැඩි වෙන්නන්නේ ඒක මේ ඒකට ගැළපෙන්නා වූ ඒ ද්‍රව්‍ය වස්තුවක් හරි නැත්නම් කියන්නේ ජල බඳුලක් නම් ආපෝ කසිනේ කියලා ජල බඳුනක් තේජෝ කසිනේ කියලා ගින්නක් වායෝ කසිනේ කියලා වායුවක් අරමුණු කරන්න ගන්න දේවල් පඨවි කසිනේ කියලා වැටි ගුලියක් මොනවාරි හදලා උපවට්ටම් කරලා ඒකට ගැලපෙන හදාගන්න. ඉතින් හදලා හිටන් ඒ තමා ඉදිරියේ පේන්න ඒ සංඥාව ගන්න තැනක තියෙනවා. කියලා ඉවරලා ඒ සංඥාව සිහි කරලා ඒ දිහා බලාගෙන ඒ අරමුණ ගන්න. අරගත්තාම මේකේ ජල බඳුනක් දිහා බලා ඉඳලා ආපෝ ආපෝ කියලා හරි ජල ජල කියලා හරි ඊයාගේ අදහසක් අරගෙන. ජල සංඥාව ඇති කර ගන්නවා ඒක දිහා බලාගෙන වෙන සංඥාවලින් හිත යන්න නොදී. මෙහෙම කාලයක් ප්‍රගුණ කරගෙන යනකොට මේක රාගාරමුණක් නොවන නිසා මේක රූපාවචර කියන පොරසල වැටෙන අරමුණක් නිසා. රූපාවචර අරමුණක් මුල් කරගෙන. රූපාවචර මානසිකත්වයක් උදා මෙන්න මේකෙන් රූපාවචර ධානයක් ලබන්න හේතු වෙන මූලික මූලික අරමුණ ලැබෙනවා. අන්න අරමුණ කරගන්නකොට ඒකෙන් කියනවා ඒ අරමුණේ හිත ඒක නබුරු කරලා ගියොත් රූපාවචරයට ගත්තොත් ජලයේ මුල් කරගෙන කියන කෙනා ආපෝකාසිනේ මුල් කරගෙන ගියා කියලා. ඉතින් ගින්න දිහා බලන්නේ තේජෝ තේජෝ කියලා හරි ගිනි ගිනි කියලා හරි ඒකට ගැලපෙන වචනයක් ගිනි සංඥාවෙන් දරගෙන ඒ ගිනි දිහා බලයි. ඒ දිහා බලාගෙන ඉන්න පණිකර අනික් ඔක්කොම අරමුණු අත්හැරලා ගියාලා පස්සේ. එයාලා වේන පටන් ගන්නවා පණිකර ගින්නක් වගේ හැමතැනම එින් එහා දෙයක් එන්නේ නැති නිසා. ගිනි සංඥාව නිසා වෙන මොකුත් නෑ. මේ තව සංඥාවක් ගන්න ක්‍රමය. ඒකත් සාධාරණ වුණක් නෙමෙයි. ගින්නක් රූපාවචරයි. ඉතින් ඒ වගේම පටවි අරමුණත් ඒ වගේ වායුවත් ඒ වගේ. ඒ ඒ අරමුණ ගත්තහම සමහර වෙන එකක් අරමුණු නොවි ඒ කියන ධාතු කොටසම අරමුණු වෙනවා. හිත එතන විදගුවම මේ ගති ලක්ෂණේ තමා ඒ වගේ හැංගෙන්න පටන් ගන්නවා. තමා ගින්නක් වගේ හැදෙනවා තේජෝ පසිනේ වද්දා වද්දා ඒකේ උපචාර සමාධියට ඇවිදිලා පීඩියා. අර්පණාව විහිදනවා කියන්නේ ඒක ස්ථිරව පීඩනවා. ඕනලා හිත අදිස්ථාන කරගෙන ඉන්න පුළුවන් ඒ ගති ලක්ෂණේ. ඉතින් අන්න එහෙම ක්‍රමයක් ඒ. ඒ වගේ අපි මේ කාලේ වල භාවනා නෙමෙයි ඔය යෝගීන් වඩන ඒ වේද ක්‍රම වල තියෙන භාවනා ක්‍රමය. ඉතින් අපිට බුදුරජාණන් වහන්සේ කසින භාවනා කියලා පෙන්වුවේ ඕක නෙමෙයි. ඊට වෙනස් එකක්. ඒක අපි විද්‍යාවට විග්‍රහ කරලා පොත් කොළවල ඇති. රාහුල හාමුදුරන මහා රාහුල වද්දූත්‍රයේදී රාහුල ආපෝ භාවනා වලන්න, තේජෝ භාවනා වලන්න, වායෝ භාවනා වලන්න, පඨවි භාවනා වලන්න කියන වරණ ක්‍රමයක් පෙන්වනවා විදර්ශනාත්මකව. හැබැයි ඒකෙදි පින්නේ ජල බඳුනක් හදාගෙන ඕක දිහා බලන්න ආපෝ ආපෝ ඉන්න කියන්නේ නෙමෙයි. රාහුල මේ ජලයේ මිනිසු කුණු හොදනවා. අතපය හොදනවා, ඇඟ හොදා ගන්නවා. කිල්ටි ඇඳුම් හොදනවා. ජරා මල මුත්‍රාදිය පහ කරනවා හොදනවා පිරිසිදු කර ගන්නවා. ජලයේ ඒවා කොහොම දාලා මිනිසු යන්නේ යනවා හකේ අසුද්ධ වෙනවා. ජලයේ කම්පා වෙනවා. ජලයේ ඒවා ප්‍රතික්ෂේප කරනවා. මේ ජරාව කරන් ඉන්නේ කියලා හිතන් ජලයේ ඒකෙන් ඉවත් වෙන්න බලනවා. නෑ ජලයේ නිහඬයි. ඒ මිනිස්සු ඒවා දාපුවාම ජලයේ ඔක්කොම ගත්තට පස්සේ ජලයේ තියාගන්නවද? ඊට පස්සේ බලනකොට ජලයේ තුනි තියාගෙන නැහැ ජලයේ පෑදිලා රසෙන් පෑදිලා මෙන්න මෙහෙම අදහස් ගන්න. ඔබලට ඒක ආකාරයෙන් නිന്ദා පහස එන්න පුළුවන්. බාහිර ලෝකේ අනිත්‍ය අරමුණු වෙන්න පුළුවන්. ඒ වැඩි හිත පාරවා ගන්න එපා. කම්පාන ඉන්නේ අකම්පියව ඉන්නේ ජලයේ වා. ඒ ආපු මිනිස්සයා තව දූෂ්‍ය කරලා යවන්න නැතු. බැනගෙන ආවනම් එයා සාන්ත බවටපත් වෙන්න ධර්ම දේශනා කරන්න අන්න එහෙම තමයි චක්කාවේ දැනගන්න ඕනේ. ඔහුගේ හිත නිවන්නේ. පුළුවන් හැකියාව තියෙන්න ඕනේ අකම්පිය. හරියට සෙද්දක් අරන් ඇවිදලා හිටන් දාපුවාම සෙද්ද හොදලා සුද්ධ කරගෙන ගියා වගේ. ඒ මනුස්සයා එක එක දෘෂ්ටියක් අරන් ඇවිදලා දෘෂ්ටි දාලා බැනලා අහන්න පුළුවන් ඔය කාර්යය අහන්න පුළුවන්. ඊට පස්සේ ඒක සුද්ධ කරගන්න ක්‍රමේ අපි අකම්පියව හරියට හේතුඵල වෙන්නලා දීලා ඔහුගේ හිත විදවන්නේ නැතුව ඔහුට යහපත කියලා දෙන්න පුළුවන්. ඕන් දැන් තමයි මට ඇත්තටම මම මෙතනලා හිටිය දෘෂ්ටියකින් මෙච්චර කාලයක් හිටියේ. ඔබ වහන්සේ හම්බ වුණා නම් මම කොහොමද මේකේ මිදෙන්නේ? ඔන්න දැන් නම් මට හිතට ගන්න ඥාන සුද්ධ වුණා. දැන් එයා දුන්නේ මම එයා මිතර මට මේක කියන්නේ මේක වල බැනලා ගියේ. ඔකට නම් හොදක් වෙන්න එපා. එහෙම තියාගත්තොත් එහෙම ජලයේ ගුණ තියාගත්තා. ජලයේ ස්වභාවය ඒක නෙමෙයි. දාපු ගුණ ඔක්කොම පාදල වෙනවා නේද පිටිහිද වෙනවා. තමා අභ්‍යන්තරේ පිරිසිදු කරගන්න එක ගුණක්වත් තියාගන්න එපා. මෙන්න මෙහෙම ජලයේ වාගේ ජීවත් වෙන ආපෝ භාවනාවල. මෙන්න මේක බුදුරණන් වහන්සේ දේශනා කළ ආපෝ භාවනාව. මේ මහ පොළොවේ මිනිසුන් ඒකාකාරයි කුණු දානවා, කෙල ගහනවා, මල මුත්‍රා පහරනවා, පොළොව කනිනවා, පොළොව කම්පා වෙනවා දෝවා. ස්වාමීන් පොළොව කම්පා වෙන්නේ නැහැ නේව කළා. ওই දාන කුණු පොළොව තියාගෙන එහෙම ඉන්නවද නැහැ මොකද වෙන්නේ? නෑව දිරකඩ වෙලා ගස්වල පොර කරනවා, ඇදලා යනවා, ඇචරියා. සරසාර පළදාවක් හදන්න මේවා සකස් කරලා දෙනවා මිස. දැන් ඒවා පොළොව කම්පා වෙන්නේ නැහැ, කුණු තියාගෙන කුණු වෙවි ඉන්නෙත් නැහැ. ඒකෙන් යහපතක් ආයතනය ලෝකෙට දෙනවා. ඔන්න ඔය විදිහට පොළොව වාගේ උපමා කරගෙන හිත හදා ගන්න. මහත් මේ මිනිස්සු මොන જાතියවා කිව්වා. ගැහුවත් බැන්නත් මුලා හිඟි කළා. මම කම්පා වෙන්නෙත් නෑ. මහත් පොළොව මට දෙන හැම දෙයකම මම යහපත සකස් කරනවා. යහපත් ප්‍රතිඵලයක් ලෝකෙට පෙන්වුම් කරනවා. ගැහුවට ගහන්න නැති බැන්නට බයින්න නැති හිඟි කළාට හිඟි කළා නැති මේ උතුම් ගුණයේ ස්වභාවය පෙන්වන්නේ. ඒ ආදර්ශවත් ජීවිතය අරගෙන ලෝකෙට ආදර්ශයක් දෙන්නේ. මෙන්න මේ විදිහ යහපත් ඵලයක් ලෝකෙට ලබා දෙන දෙන කුණුවල. හරියට පොළොවට දෙන දේවල් වලින් පොළොව යහපත දෙනවා වගේ උප්පා කරන හිත හදාගන්න. සුද්ධ වෙන්න ඔය කරන්නේ. මෙන්න බුදුරණන් වහන්සේ දෙන පටවි භාවනාව. අර යෝගී තුන පටවි භාවනාව මොකද කරන්නේ? අඟල් හයක් විතර ප්‍රමාණයට මැටි කුලියක් හදාගන්න හදලා උපමට්ටම් කරගෙන සමා ඉදිරියේ ප්‍රමාණයක තියාගෙන ඇස් හදවන කරගත්තාම පේන වටේම කියන්නේ පටවි පටවි කියලා ඔබ දිහා බලයි. පටවි සංඥාව ලැබි. ඒ යෝගීන්ගේ පටවි භාවනාව. අනේ බුදුරණන් වහන්සේ මැටි කුලි හදාගෙන භාවනා කරන එක දීලා නැහැ කවදාම. හැබැයි විසුද්ධි මාර්ගයේ පටන් ගෙන දුන පොත්වලට ඒ බුද්ධව සාධාරණ වහන්සේ දීව පොත්වල මැටි කුලි හදාගෙන හදන එක තමයි තියෙන්නේ කොටේ භාවනාව. අර බුදුරජාණන් වහන්සේ දුන්න එක කොතනකවත් අදහස් කරන්නේ එහෙම භාවනාවක් තියනවා කියලා. ඉතින් අපි දකින්න ඕනේ හැඟවිලා තියෙන දහම් මේක. නමුත් අපි ඔබ දන්නේ නැති නිසා දැනට තියෙන බුදුන් මල්කඩ වාගේ අපි ඒ පොත් මාරගෙන අර පසලි වාචාගාදම භාවනාවට ගන්න කියලා ලොකු අමාරුවක් වටිනවා. ඉතින් බුදුරයන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයේ හැමෙලෙම හිත පිරිසිදු කරන එක. හිත එක්තැන් කරන එකක් නෙමෙයි. අරගොල්ල දුන්නේ හිත එක්තැන් කරන එක. එක්තැන් කරන ක්‍රමයක් කියලා ඒක අරමුණක තියන එක. බුදුරයන් වහන්සේ දුන්නේ හිත පිරිසිදු කරන එක. පිරිසිදු හිතර ප්‍රඥාව නැగిලා එනවා. එක්තැන් කරන්න ගියකින් නෙමෙයි ඔක කෙරේ. නමුත් ඒ වෙනුවට අපි අද කරන්න යන්නේ එක්තැන් කරන්න හදන එක. මට බෑනේ තව හිත එක්තැන් කරගන්න. දැන් මෙච්චර කල් භාවනා කරලා තවම බැරින අරමුණේ හිත තියාගන්න. දැන් අපි යන්නේ ඕකටම. මේ බුදුරන් වහන්සේ දේශනා කළේ අරමුණ විමර්ශනය කළා අසාරත්වය දැනගන්න. එතකොට ඒක ඒ මුල් කරගෙන ඒ අරමුණ මුල් කරගෙන යම් රාගයක්, ද්වේෂයක්, මෝහයක් උපදින්න හේතු වුණා. ඒ අසාරත්වය වැටුණාට පස්සේ දැන් ඒ අරමුණ වෙන්නේ. දැක්කට රාගයක්, ද්වේෂයක් ඒ වගේ ඉන්නේ නැත්නම්. ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ගියා කෙලවර වුණා. ඒදාර දැනගන්න රාගක්ෂයයි, ද්වේෂක්ෂයයි, මෝහක්ෂයයි හිත පිරිසිදු. පිරිසිදු හිතක් ඇති කළා මිසක් ඒකටයි මේව සමාධි හිත කියන්නේ. ඒක තමයි අති දුෂ්කර. ඒ පිරිසිදු හිත හදාගත්තා නම් යථාර්ථය දැකලා ඒක නැවත කිල්පි වලටපත් වෙන්න හේතු නැහැ. කිල්පි කරන්න හේතු ඒකට උපනිෂ්ඨය දෙන්නේ නැහැ. අන්න ඒකෙන් හටගන්න සමාධියක් නැත්තම් ඔකට උදාහරණයක් සම්මිත්‍රනිකය තුනේ අත්ති ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමාධිය මොල් කරන්නේ කියනවනේ දුන්නා අත්ති කියන්නේ කියනවනේ අන්න ඒක බුදුන් වහන්සේ කියන සමාධිය ප්‍රගුණ කරගත්ත සමාධිය පළවෙනි කරගත්ත පිළිසෙට නම් ඕක විස්තර වෙන්න කාරණයක්. නේද මේ ආර්ය ශාසනයේ සමාධිය ප්‍රගුණ කරගත් එකක් නෙමෙයි. මේ ඔබට ඇහැ ගැන මොකද හිතෙන්නේ? රූපය ගැන මොකද හිතෙන්නේ? චක්කු විඥානය ගැන මොකද හිතෙන්නේ? අනිච්චද දුක්ඛද අනාත්තද නිච්චද සුඛද අත්තද මොකද ඔබේ අදහස? මේ විදිහට අහගෙන ගියා. සාමාන්‍ය අනිච්ච දුක්ඛ වූ දේවල් නිසා අනාත්ත දේවල් නිසා ගන්න දෙයක්. යමක් අනිච්ච නම් විපරණාමයටපත් වෙනවා නම් ඒතර ඒකෙන් දුක හට ගන්නවා නම් මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න සුදුසුද නැද්ද කියලා ඔබට කොහොමද තේරෙන්නේ? ස්වාමීන් එහෙම සුදුසු නෑ. මම කියලා ගන්න, මයි කියලා ගන්න, ආත්මය කියලා ගන්න හරියක් කියෙන්නේ නෑ කියලා මට වැටහෙනවා. එහෙනම් ওই ටිකයි ඕන කරන්නේ මේ සාසනෙ දින ඔන්න ඕකයි කියලා වෙන්නේ. ඉතින් ওই ටික වැටුණාට පස්සේ උන්වහන්සේ මාර්ගඵල අවබෝධ කළා එකම පිරුණා පෑව නිසා උන්වහන්සේ සසර ගමනට වැටුන්නේ නෑ. සමාධිය නෙමෙයි ওই ටිකයි දැනගන්න ඕනේ කියලා වෙන්නේ. මේ ප්‍රඥා සාසනය කිව්වේ ඒකයි. මේ සමාධිය ඉහාත්ම සුඛ විහෙරණය. සල්ලේක වශයෙන් ගන්න එපා කියලා මේ. සල්ලේක සූත්‍ර කියන සූත්‍රයක පෙන්නනවා. ප්‍රාණඝා අන්‍යෝ ප්‍රාණඝාත කරන්නා වූ මම මෙහි ප්‍රාණඝාත නොකරන්නේ වන්නේ මේ මේ සල්ලේක කළා. සල්ලේක කරනවා කියන්නේ හිත පිහිටවන්න ඕන දැන. මෙන්න මේක ගන්න. අන්‍යෝ හොරකම් කරන්නෝ වන්නා වූ මම මෙහි හොරකම් නොකරන්නේ වන්නේ මේ අන්‍යෝ කාම මිත්‍යාචාර කරන්නාහ මම කාම මිත්‍යාචාරයෙන් වෙන්නුවේ වන්නේ මේ වෙමි. ওই ආකාරයෙන් දස අකුසලයේ මුල් කරගෙන තවත් එහාට විග්‍රහ කරලා දිනවා එකින් එක. අන්න ඒ විදිහට සිහි කරලා පුරුදු කරගන්න. අවශ්‍ය වෙන්නේ ඒකයි කියලා වෙන්නේ. ප්‍රථම අධ්‍යාන, ද්විතිය අධ්‍යාන, තෘතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන ඉපදන් ගෙන ආකාසානංචාතන, විඥානංචාතන, ආකෘතිංචාතන, නේව සංඥාතන කියන මෙතෙන්ට එනකොට මේවා ඉහාත්ම සුඛ විඳිනදී හේතු වෙන කාරණා මිසක් සල්ලේක වෙන්නේ ඒව නෙවෙයි කියලා පෙන්නනවා. ඒ කියන්නේ හිතේ දරා ගන්න සුදුසු දහම කියන්නේ ඕක නෙමෙයි. ඒවා යහත්ම සුපවිදනට හේතුන කාරණා විතරයි තියෙන්නේ. ඒ නිසා ඒවා පිළිහෙන්න පුළුවන්. නමුත් යම් දවසක ප්‍රාණඝාතී ආදීනව දැකලා ප්‍රාණඝාතීන් වෙන්නීමේ චිත්ත ප්‍රහාදයක් ඇති වුණා නම් ඒක අර වගේ පිළිහෙවන්න බෑ. ඒක සමාජයේ හිටියයි කියලා වඩ පිට බැලුවා කියන්නේ නැති වෙන්නේ නැහැ. නමුත් අරක එහෙම නෙවෙයි පොඩ්ඩක් නම් වෙනස් වෙලා ගිහිලා ඒ සමාධිය කැඩෙනවා. ඉතින් ඒවා මේ ඒ తాවකාලිකව ලබන සුඛ විඳින විතරයි. ඉතින් සල්ලේක සූත්‍ර කියන සූත්‍රයකෙත් පින්වේ ඒකයි. ඒකයි.